මේ පවතින මැතිවරණ ක්‍රමය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1967 හඳුන්වලා දුන්නා වුණත් මෙහි අපි අඩුපාඩු දැකලා මේ වෙනස් කළ යුතු බවට මුලින්ම පියවරක් ගත්තේ එක්සත් ජාතික පක්ෂය 1999 හම්බන්තොට පැවති වාර්ෂික සම්මේලනයේදී තමයි යෝජනාවක් අත්කලේ. ඒ අනුව 2003 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පාර්ලිමේන්තු තීරින්කාරක සභාවක් පත්කලා විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන മന്ത്രിවරයාගේ සභාපතිත්වයෙන් යුතුව ඉවක් පටන් වසර 10ක පමණ කාලයක් මේ පාර්ලිමේන්තු තීරින්කාරක සභාව කටයුතු කළත් අවසානයේදී දිනේෂ් ගුණවර්ධන වාර්තාව ඒ දේශපාලන පක්ෂවල එකඟතාවයකින් යුතුව ඉදිරිපත් කරගැනීමට නොහැකි වුණා. පහුගිය වකවානුවේ අපි දිගින් දිගටම ප්‍රකාශයට පත් කළේ අපේ ප්‍රතිපත්තිය විදිහට අපි මැතිවරණ ප්‍රතිසංස්කරණ ක්‍රමයක් හඳුන්වලා දෙන්නට ඕන. එහි මූලික ලක්ෂණ දෙකක් තියෙන්නට ඕන.